ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කෑගල්ල පුස්සල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජ්‍යපාද බිලිගල මීමුරි ධම්මවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගෞරවනීය දේශකයන් වහන්සේට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 සදහවර පින්නතුනි. සංගතනිකායෙහි සලායතන වර්ගෙහි සඳහන් වෙන ආයතන සූත්‍රය අපේ මාතෘකාවයි. ඊටමත් ගැඹුරු ධර්මදේශනාවක් වශයෙන් මම මෙය හඳුන්වන්නට කැමතියි. බුද්ධ කාලීනව සමාජයේහි තිබුණ ප්‍රශ්න 10ක් පිළිබඳව සාකච්ඡා වෙනවා නිරන්තරයෙන්. අන්‍ය ශාස්ත්‍රවරුන්ගෙන් මේ ප්‍රශ්න වලට අහපුවම උත්තර දෙනවා. තථාගතයන් වහන්සේගෙන් හෝ තථාගත ශ්‍රාවින්වකින් වහන්සේලාගෙන් විමසපම මේකට උත්තර දෙන්නේ නැහැ. ඇයි උත්තර දෙන්නේ නැත්තේ කියන එක පිළිබඳව මහා කාශ්‍යප හිමියන්ගෙන් සහ අනතුරුව බුදුරජාණන් වහන්සේගෙන් මේ වච්චගොත්ත බමනා විමසලා තිබෙනවා. ඒ ප්‍රශ්න 10 අව්‍යාකෘත හෙවත් පිළිතුරු ලබා නොදිය යුතු උන්වහන්සේලා දේශනා කරන විමුක්තියට අදාළ නොවන දෙයක් බැවින් උන්වහන්සේලා උත්තර නොදෙන බවත් අන්‍ය තීර්ථකීන්ගේ දර්ශනය වෙනත් එකක් බැවින් ඔවුන්ගෙන් උත්තර ලබා ගන්න පුළුවන් බවත් තමයි සඳහන් වෙලා තිබෙන්නේ. අපි සාමාන්‍යයෙන් පාඩයක් දෙකක් විතරක් පාලියෙන් අරගෙන ඉතුරු කොටස කාලේ ඇති පරිදි පැහැදිලි කරගන්න උත්සාහ කරමු. මේ වගේ පාඩයක් වෙන්නනවා. අතකෝ වච්චගත්තෝ පබ්බාජකෝ යේනාස්මා මොග්ගල්ලානෝ තේනුක සංකමී ඒ කියන්නේ වච්චකොත්ත නැමැති පරිබ්‍රාජකයා මහමොගලන් මහරහතන් වහන්සේ යම් තැනකද හිටියේ එතෙන්ට පෙළඹුණා. පෙළවිලා ඉතින් ඒ කරනෝ සත්කාර සම්මාන හැම එකෙමත් තිබෙනවා. එළඹ වැඳ නමස්කාර කොට එකක් ගරු සැලකිලි දක්වා ආගිය තොරතු කතා කරලා එකක් අසන. අනුතුරුව තමයි මේ ප්‍රශ්න අහන්නේ. ඒ ප්‍රශ්න ටික පාලියෙන් කියානේ අනවා මම ආපහු සිංහලනොත් කියනවා නමුත් ඒ ඔක්කොටම එක උත්තරයක් කතා මේ මොගලන් මහරහතන් වහන්සේ ලබා දීලා තිබෙනවා පළවෙනි ප්‍රශ්නේ ගැන කතා කරනකොට අහන්නේ සස්සතෝ ලෝකාති. ලෝකේ සාස්සතද? උන්වහන්සේගේ උත්තරේ තියෙන්නේ කොහොමද? අව්‍යාකෘතංකෝ ඒතං වච්ච භගවතා භාගතුන් වහන්සේ එහෙම කියලා නැහැ. ඒකට උත්තරයක් තියෙනවා. ඊළඟට අනිත් නමෙමත් එහෙම තමයි එහෙම කියලා නැහැ එහෙම කියලා නැහැ තමයි යන්නේ. අපි සිංහලෙනුත් ගමු මේකේ පළවෙනි එක ලෝකයේ සාස්වතද. සාස්වතද කියන එකේ තේරුම ලෝකය. ලෝකය කියන වචනේ මම පස්සේ පැහැදිලි කරන්නේ. ඔය මේ බාහිර ලෝකය ගැන නෙමෙයි කතා කරන්නේ. ඒක තේරුම් ගන්න වෙනවා. සත්‍යද සදාකාලිකද ලෝකය. අසතෝ ලෝකෝ. අසස්සතෝ ලෝකෝ. ලෝකය සදාකාලික නැද්ද? දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ. තුන්වෙනි ප්‍රශ්نين අහන්නේ මොකක්ද? අත්තාවා ලෝකෝ. ලෝකයේ අන්ත අන්තාවා ලෝක අන්තවත්ද? අනත්තාවා ලෝක. ලෝකයේ අනන්තවත්ද? ඒ වගේ ඒක ප්‍රශ්නක දෙපැත්තක් සඳහන් කරනවා. ඒ වගේම තං ජීවං තං ශරීරං. ජීවත් ශරීරයත් එකක්ද. එතකොට අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං. ජීවේ සහ ශරීරය දෙකක්ද. ඒ වගේම ඊළඟ ප්‍රශ්නක තියෙනවා හෝති තථාගත පරම්මරණ. තථාගතයන් වහන්සේ මරණින් පස්සේ ඉන්නවාද? හෝති තථාගත නහෝති තථාගත පරම්මරණ. මරණින් පස්සේ තථාගතයන් වහන්සේ නැද්ද? ඊළඟ ප්‍රශ්නේ හෝතිච නොහෝතිච තාගතා පරම්මරණා ඉන්නවද නැද්ද ඊළඟ ප්‍රශ්නේ අනිත් එක ඇත්තෙත් නැද්ද නැත්තෙත් නැද්ද මේ 10 එන්නේ එතකොට මේ කතා කරන එකේදී ලෝක කියලා කතා කළාට වචනය මේ කතා කරන්නේම ජීවේ ශරීරය කියන කාරණාව. ඒ වගේම සූත්‍රයේ නම ආයතන. ආයතන කියන්නේ ඇසයි කනයි නාසයයි දිවයි කයයි සිතයි. එහෙනම් මේ ආයතන ටික තමයි ලෝකය කියන්නේ. අන්න ඒකයි අපි තේරුම් ගන්නට වෙනවා. ලෝකෝ ලෝකාති බන්තේ උච්චති කිත්තාවතානකෝ බන්තේ ලෝකෝති උච්චති. ලෝකේ ලෝකේ කියලා කියනවා කොහොමද ලෝකේ වෙන්න කියලා අහපුවහම පෘථිවියටයි ලෝකේ කියලා කියලා උත්තරයක් දෙන්නේ නැහැ. ලුජ්ජති පලජ්ජත ලෝකෝ. කැඩෙන විදනාර්ථයෙන් ලෝකේ කියලා කියනවා. අපේ ජීවිතේ පවත්වන්නට ශරීරය පවත්වන්නට ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් ගන්න අරමුණු වල රූප වේදනා සංඥා සංකාර කියලා පහක් හට ගන්නවා. ඒක නිරන්තරයෙන් හටගෙන නැසෙනවා. ඒ තමයි ලෝක. මේ පංචස්කන්ධ ධර්මතාවයට තමයි ධර්මයේ ලෝක කියලා කියන්නේ. මේ පංචස්කන්ධ ධර්මතාවයේ සම්බන්ධයෙන් තමයි මේ මේ ප්‍රශ්න ටික තියෙන්නේ. මේ පංචස්කන්ධ ධර්මතාවය තුළ නැත්තම් පංචස්කන්ධ කියන වචනට මුලින් ගත්තොත් එහෙම පංචස්කන්ධ පහළ වෙන්නට උදව් වෙන්නේ ඇසයි, කනයි, නාසයයි, දිවයි, කයයි, සිතයි. මේ ටික සම්බන්ධ විග්‍රහයක් තමයි මේ ලෝකේ කියලා කියන්නේ. තවත් කරුණකුත් මා කියලා දෙන්න කැමතියි ඔබට. සබ්බ කියන සූත්‍රයේ තිබෙන්නේ අංගුත්තර නිකායේ. සබ්බ කියන්නේ සියල්ල කියන එක. සියල්ල කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ සාමාන්‍ය ලෝකයා කල්පනා කරන සියල්ල නෙවෙයි. අපි මේ ලෝකේ හඳුනාගන්නේ මොනවෙන්ද? ඇසත් රූපයත්, කනත් ශබ්දයත්, නාසයත් ගන්ධයත්, දිවත් රසත්, කයත් පහසත්, හිතත් අරමුණුත් යන මේවා සියල්ලයි කියනු ලැබේ. කොතරම් හොයාගත්තත් ওই දරවල් හයට ගන්න අරමුණු හයම පිටක් කර සියල්ලක් මේ ලෝකේ නෑ. මේ සියල්ල දැන ගැනීම තමයි බුදු පියාණන් වහන්සේ ඉගැන්වීමේ මේ දුකින් අත මිදීම සඳහා හේතුව වෙන්නේ. මමත් ළමා කාලේ ඉතින් හිටියේ අහස තියෙන දේවල්, පොළොවේ තියෙන දේවල්, මෝද යට තියෙන දේවල් ඔක්කොම බුදුහාමුදුරුවෝ දන්නවා. ඒක තමයි මේ සියල්ල දන්නවා කියලා හිතන් හිටියේ කියලා. ඒ අපි නොදන්න කාලේ හිටපු දේවල්. එබැවින් මේ අපි කෙන පිබඳ විග්‍රහයක් මේ කරන්නේ. දැන් මේ ප්‍රශ්න 10 ඉදිරිපත් කරපුවාම ප්‍රශ්න 10ට උත්තරේ තථාගතයන් වහන්සේ එහෙම කියලා නැහැ. අන්‍ය තීර්ථකෝ මේවට උත්තර දෙනවායි තථාගතයන් වහන්සේ මේවට උත්තර දෙන්නේ නැත්තේ. මොගලන් හිමියන්ගෙන් අහනවා. මොගලන් හිමියන් යම් උත්තරයක් ලබා දෙනවා. මේ උත්තරේ අහගෙන එතනින් නැගිටලා බුදුහාමුදුරුවෝ ළඟට යනවා. ওই ප්‍රශ්න ටිකම බුදුහාමුදුරුවෝ ගාවින් අහනවා. බුදුරජාණන් වහන්සේත් ඒ උත්තර ටිකම දෙනවා. බමුණ සතුටු වෙලා පෙරවන් සරණ යන්නේ මෙන්න මේ ගුරු ශිෂ්‍ය ભેදයකින් තොරව මේ ප්‍රශ්නේදී එකම උත්තරයක් ඔබ වහන්සේලා ලබා දුන්නේ හරිම ගැලපෙනවයි කියලා. දැන් මම මේ ටික මේ කෙටියෙන් ඉවර කරේ ඇයි? ආව දහල ටික ඉස්සරහට තියෙන්නේ. ධර්මදේශනාවේ අදාළ කොටස ඉස්සරහටයි තියෙන්නේ. ඒ නිසා ඒ ටික පැහැදිලි කරන්න ඉතුරු කාලය ගන්න ඕන. දැන් අන්‍ය තීර්ථක මේකට උත්තර දෙන්නේ ඇයි? කොහොමද කියලා අහපුවම මේකට උත්තරයක් දෙනවා. අන්‍ය තීර්ථකයෝ ඇස චක්කුකෝ අන්නචිත්තක එතං මම ඒසෝහං අස්මි ඒසෝ මේ අත්තා ඇසවුන් මගේ කොටයි මම කොටයි මගේ ආත්ම කොටයි ගන්නෙ කන කන වුන් මගේ කොටයි මම කොටයි මගේ ආත්ම කොටයි ගන්නෙ නාසය මගේ කොටයි මම කොටයි මගේ ආත්ම කොටයි ගන්නෙ මේ විදිහට හයටම පෙන්නවා ඒ අන්‍ය තීර්ථකයින් ඇසත් කනත් නාසයත් දිවත් කයත් කියන මේ දරවල් හයරත් එන දේවල් තමයි මගේ මම මගේ මගේ ආත්ම කොට ගන්න කියන එක. දැන් මේ ලෙහන්න ඕන දේවල් හරියට. මේ ඇස කියන්නේ ඔබට සෞඛ්‍ය විද්‍යාව හෝ ජීව විද්‍යාවේ හඳුන්වන්න ලැබෙන මේ අක්ෂි ගෝලයට නෙවෙයි. මේ අක්ෂි ගෝලයේ මැද කාචයක් තියෙනවා කියන දන්නවා. ඒකෙන් ඇතුළට ආලෝකය ගමන් කරපුවාම ඒවස් වැටෙන සතහනක් තැනක් තියෙනවා කියලා පෙන්වනවා. තිරයක් වගේ. ඒ තිරයට ඔබේ රූප සතහන් මගේ ඇසට වැටුනහම තමයි ඔබ මට පෙනෙන්නේ. හරියට ඉදිරියට පතිත වෙන්නේ නැත්නම් ඇස් පේන්නේ නැහැ කියලා කියනවා. ඇස යනු එතකොට පෙනීමයි. ඒකට චක්කු ප්‍රසාද කියන වචනේ තමයි බුදු සමය උගන්වන්නේ. චක්කු ප්‍රසාදය තමයි ඇස කියන්නේ. ඔබ සමහරට සමීපයේ ඇසුරු කෙනෙක් ඉන්න පුළුවන් මේ අපිට වගේ කන තියෙන. නමුත් මොනම සද්දයක්වත් නැත්නම් ඒකෙන් කියන්නේ හුට කන නැහැ කියන එක. කන යනු එතකොට ධර්මයේ කම්පෙත්ත නෙමෙයි. ඒක ඇතුළත පවතිනා වූ මේ ශබ්දයේ හඳුනා ගන්න පුළුවන් හැකියාව තමයි කන. ඒක සෝත ප්‍රසාදය. මේ විදිහට අනිකුත් හැම දේවත්ම මේ බාහිර වශයෙන් පේනන එක නෙවෙයි චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, જીවහා ප්‍රසාද, කාය ප්‍රසාද, මනෝ ප්‍රසාද ප්‍රසාද කියන එකේ තේරුම අරමුණ ගන්න පුළුවන් හැකියාව. මේ මට එන දේවල් මොනවද? ඒකට ස්ත්‍රී පුරුෂ හිපැවිදි ભેදයක් තියනවද? ආගමික අන්‍යාගමික වේදයක් දෙයක් වේදයක් තියනවාද? මේ ආයතන සම්බන්ධයෙන් කතා ආයතන සූත්‍ර නෙමෙයි. ඇසට රූප. ඒකට ස්ත්‍රී පුරුෂ ගිහ වේද වේදයක් නැහැ. ඒකට කියනවා රූප රූප. කනට ශබ්ද. ඒකට කියනවා ශබ්ද රූප. නාසයට ගන්ධ. ඒකට කියනවා ගන්ධ රූප. දිවට රස. ඒකට කියනවා රස රූප. කයට ස්පර්ශ. ඒකට කියනවා පොට්ටබ්බ රූප. සිතට බාහිර ද්‍රව්‍යයන්ගේ උදව්වක් නැතුව ලෝභ දේශ මොහ පුණ්‍ය පාද ආදී කොට හැඟීම් වෙනවා. ඒවා ධම්ම රූප. මේ ආයතන හයට හම්බ වෙන්නා වූ රූපහය ස්වභාවයෙන්ම මිනිසා වේදනාවෙන් විඳිනවා සංඥාවෙන් හඳුනනවා සංකාරයෙන් බැඳෙනවා විඥාණයෙන් විශේෂයෙන් දැනගන්නවා වේදනාවෙන් විඳිනවා වේදනාව කියන වචනේ ගන්න රිදෙනවා කියන අර්ථය ඉක්මවා යන්න වේදනාව කියන එක සිංහලටයි රිදෙනවා කියලා තියෙන්නේ පාලියට වේදනා විඳිනවා ඉහළ මට්ටමින් වින්දත් පහළ මට්ටමින් වින්දත් සැප දුක් උපේක්ෂා වශයෙන් විඳීම වේදනාවයි මොනවද අපි විඳින්නේ? ඇසෙන් නම් රූපේ නෙවෙයිද විඳින්නේ. කනෙන් නම් ශබ්දේ නෙවෙයිද විඳින්නේ. නාසයෙන් නම් ගන්ධේ නෙවෙයිද විඳින්නේ. දිවෙන් නම් රසය නෙවෙයිද විඳින්නේ. අන්න ඒ නිසා අර දොරවල් හයට අරමුණු හයක් එනවා අරමුණු හය වේදනා හයකින් විඳිනවා. වේදනාව රූපයෙන් ඇසෙන් නම් රූප සංඥා වශයෙන් හඳුනනවා කනෙන් නම් ශබ්ද සංඥා වශයෙන් හඳුනනවා. ඒ විදිහට සංඥා හයකුත් ගන්න යන්න එහෙමයි. ඇසේ රූපේට නම් ඇලෙනවට හෝ ගැටෙනවට සංඛාර කියනවා. කනේ ශබ්දයට නම් ඇලෙනවට ගැටෙනවට සංඛාර කියනවා. ඒකට අනුව රූපේට ශබ්දයට වේදනා ගන්ධයට අනුව සංඛාරය වෙනස් වෙනවා. ඇසෙන් නම් රූප වේදනා සංඥා සංකාරයෙන් සිදුවන දේ විශේෂයෙන් දැන ගැනීමට විඥානය කියනවා. කනෙන් නම් ශබ්ද රූපයේ මුල් කොටගත් වේදනා සංඥා සංකාර විඥාණයට අර පංචස්කන්ධය කියලා කියනවා. නාසයෙන් නම් ගන්ධ රූපේ මුල් කොටගත්ත රූප වේදනා සංඥා සංකාර පහට ආයත් පංචස්කන්ධ කිය. මේ පංචස්කන්ධ ලෝකයේ තමයි මේ කතා කරන්නේ. මේ පංචස්කන්ධ ලෝකයාගේ අසත්ව පු탁ජනයාගේ නැත්නම් අන්‍ය ආගමිකයේකින්ගේ දර්ශනය මොකක්ද? බුදුන් වහන්සේගේ දර්ශනය මොකක්ද? මේක තමයි මේ විග්‍රහ කරන්නේ. අපි බුදුන් වහන්සේගේ දර්ශනය හැදෑරුවොත් විතරයි අපට මේ දුක් අගාධයට පතිත වෙන්න තියෙන එකෙන් නිදහස් වෙන මාර්ගය හම්බ වෙන්නේ. එතකොට ලෝක සමුදයන්ත ලෝක නිරෝධන්ත ලෝක නිරෝධ ගාමිනී පටිපදන්ති. ලෝකයක් ලෝකය හටගන්න හැටි ලෝකයේ නිරෝධයක් නිරෝධ කරන මාර්ගයක් හම්බ වෙනවා. අන්නේ මාර්ගය අන්නේ තීර්ථකය ගාව තිබුණේ නැහැ. ආ සමස්තයක් වශයෙන්ම අන්නේ තීර්ථකේ දර්ශනය මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දෙදෙනා වහන්සේම එකක් වශයෙන් පෙන්වන්නේ. කොහොමද aran තියෙන්නේ? ඒකට උත්තර දෙන්නේ ඒගොල්ලෝ ඒ අනිකුත් ආගමිකයෝ චක්කුකෝ වච්චගොත්ත ඒතං මම ඇස මගේ ඒතෝ අහං අස්මින් ඒ මම මගේ එසෝ මේ අත්තා ඒ මගේ ආත්මය. ඔහු ඇස මගේ මම මගේ ආත්ම කොට අරගෙන ජීවත් වෙන්නේ. කන කන මගේ මම මගේ ආත්ම කොට අරගෙන ජීවත් වෙන්නේ. නාසය මම මගේ මගේ ආත්ම කොට කරගෙන ජීවත් වෙන්නේ. මෙතන ඇස මම මගේ කොට ගන්නවා කියන්නේ අක්ෂිගෝලය නෙවෙයි එතකොට. රූපාරම්මණය. කනනම් ශබ්දාරම්මණය. නාසයට නම් ගන්ධාරම්මණය. මේ අරමුණු ගාව තියෙනවා චක්කු සම්පස්ස චක්කු විඥාන ආරම්මණය කියන වචන ගොඩකුත් තියෙනවා තව. ඒ සිතට එන දේ ඇස නිසා සිතට එන දේ ඒතං. ඒකට ඒතං කියන්නේ ඒ ඔබේ ඇසට එන්නේ මිතුරාද හතුරාද එහෙම නැත්නම් ශබ්දය ඔබට එන්නේ ප්‍රියද අප්‍රියද ගන්ධය ඔබට එන්නේ ගඳද සුවඳද ඒ එන අරමුණ තමයි මේ ඒතම් එතකොට ඒතම් මම කියන එකෙන් කියන්නේ මොකද්ද ඒ තමයි සංසාරේ වැරදීම ඒ මගේ අන්න බුදුදහමේ මම ඉන්න තැන හොයාගන්න මගේ නම් මම මගේ එනම් මගේ ආත්මය මේ ඇස තුල පහළ වෙන්නා වූ චක්ඛු විඥානයේදී ඇස නිසා පහළ වෙන්නා වූ රූප ආරම්මණය මුල් කොටගත් රූප වේදනා සංඥා සංකාර නම් වූ පංචස්කන්ධ ධර්මතාවයේ එන දේ අපි වචනෙන් කවදාවත් මේක මගේ මේක මම මේක මගේ ආත්ම කී කියා ගන්නෙ නෑ නමුත් අපි රූපයට ඇලෙනවා නම් රූපේ සමග ගැටෙනවා නම් ශබ්දයට ඇලෙනවා නම් ශබ්දේ සමග ගැටෙනවා නම් ඒකට තමයි මේ මගේ මම මගේ ආත්ම කොට ගැනීම කියලා කියන්නේ. එතකොට අන්‍ය තීර්ථකීන්ගේ නැත්නම් බුදු සමය තේරුම් නොගත් හැමෝගෙම දර්ශනය මේ තන් මම ඒතමස්මි මේ සෝමයාත්තා. ඒක තුල තමයි අර තථාගතයන් වහන්සේ හරි ජීවේ ශරීරයේ හරි ඉහා පැත්තට පාවිච්චිනාද්ද කියන මේ ප්‍රශ්න තේරම තියෙන්නේ ඒක තුල තමයි. මේකට උත්තරේ බුදුන් වහන්සේගේ දර්ශනයෙන් දීවම අර ප්‍රශ්න 10ම අහන්න දේවල් නෙවෙයි. ඒ නිසා බුදුන් වහන්සේ තවත් සූත්‍රවල අදාරනවා මේ අනේක හිතා දික්ටි uppajjanti uppajjamaano. මේ එක එක බුද්ධලයන්ගේ මේ මත මොකක් නිසාද උපදින්නේ? ඔය පංචස්කන්ධය ආත්ම කොට ගැනීම නිසා කියලා පෙන්වලා තිබෙනවා. අන්න පංචස්කන්ධය ආත්ම කොට ගන්නා වූ ධමයක් තමයි බුදු සමයෙන් පරිබාහයව ආගමික හෝ අනාගමික සියලු ලෝකයාගේ චින්තනය තුළ තියෙන්නේ. ඒ ආත්ම කොට ගැනීම තුළ තමයි අර ජීවත් ශරීරයක් එකක්ද දෙකක්ද මරණින් මත්තේ ඉන්නවද නැද්ද නොඉන්නවද කියන මේ සේරම ප්‍රශ්න හටගන්නේ. එතකොට ඒක ඒවට උත්තරයක් දුන්නට මිනිසුන්ගේ දුක සංසිඳෙන්නේ නැති බැවින්. උන්වහන්සේ මහන්නේ මම එදත් අදත් ඉදිරියටත් දුකක් හේතුවක් නැතිව තනත් මාර්ගයක් දේශනාමත් කරුගේ වදාරනවා. ඒකයි අර අර ප්‍රශ්නවලට උත්තරය. අරකට ඔව් හෝ නැහැ කියලා. ඒ පිළිතුරක් දුන්නාට ඒක විසඳුමක් ලැබෙන්නේ නැහැ. දැන් මේ ඒතම් මම ඒතමස්මින් ඒසෝමේ අත්තා පදේ තව ටිකක් ලියා ගන්න වෙනවා. මේකට තමයි කියන්නේ සංස්කාරයන්ගේ නිත්‍ය සුඛාත්මය කියලා. ඔබ කවදාවත් කුඩා කාලින ළමයි ඇසෙන් කනින් අරමුණු ගන්නකොට ඒ අරමුණු සමග ඔබ කැමති නම් ඇලෙන්නේ නැති අපිරිසම් ගැටෙන්නේ නැති. මේක නිත්‍යයි මේක සුඛයි මේක ආත්මයි කියලා පාඩම් කර කර කවුරු ගත්තේ නැහනේ. අර ඇලෙන කටයුත්තට කියන නමක් තමයි මගේ මම මගේ ආත්ම නැත්තම් නිත්‍ය සුඛාත්ම කියන්නේ. ඔය අංගුත්තර නිකායේ තිබෙනවා සත්වයාගේ සසර ගමන පිළිබඳව ගාථා පහක් තියෙන සූත්‍රයක්. විපල්ලාස කියලා. ඒක තියෙනවා අනිච්චේ නිච්ච සංඤිනෝ දුක්ඛේච සුඛ සංඤිනෝ අනත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ. සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. අන්න වැරද්ද. මේ ස්කන්ධ පංචකයට එන දේවල් අනිත්‍ය දේවල් නිත්‍ය සංඥාවෙන් දුක්ඛ දේවල් සුඛ සංඥාවෙන් අනාත්ම දේවල් ආත්ම සංඥාවෙන් අසුභ දේවල් සුභ සංඥාවෙන් ගත්ත නිසා සත්‍යය භූතයින් ප්‍රේතයන් දෙවියන් බ්‍රහ්මයන් වශයෙන් සසරේ උපදිනවා. උපදෙමින් ගච්ඡanti සංසාරෝ සසර ඇවිදිනවා. මොකක් නිසාද? මිච්ඡා දිට්ඨි ගතා සත්තා ජාති මරණ ගාමිනෝ. ඒ ඒතං මම ඒතොහමස්මින් ඒසෝ මේ අත්තා සංකල්පය. මගේ මගේ ආත්ම සංකල්පය මිත්‍යා දෘෂ්ටිගත වීමක්. එබැවින් මගේ මම මාගේ ආත්ම සංකල්පය නැමැති මුලාව තුළ තමයි සත්‍යය මරණින් එහාට ඉන්නවද නැද්ද යනවද නැද්ද කියන මේ ප්‍රශ්න අහන්න වෙන්නේ. ඒව අව්‍යාතක කරලා තියෙන නිසා වැරදි පදනමක් මත නගන ප්‍රශ්න ටිකක් මේක. එතකොට එහෙමනම් තථාගතයන් වහන්සේලා නැත්නම් මුගලන් මහරහතන් වහන්සේ මේ සම්බන්ධයෙන් මොකද්ද ධර්ම මතය? අපි මෙතෙක් කතා කරේ බණ ටික නෙවෙයි. අන්‍ය ආගමිකයන් බණ තේරුම් ගත්තේ නැති අය ධර්ම මතය. දැන් අපිට අපේ මතය නැත්නම් තථාගතයන් වහන්සේගේ මතය හොඳින් තේරුම් ගන්න කාලය තියෙන්න වෙනවා. මොකද්ද මුගලන් මහරහතන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ? අර මම කියපු මාතෘකාව මුලින්ම කියන එක. තථාගතෝ වච්ච අරහතෝ සම්මා සම්බුද්ධෝ චක්ඛුං නේතං මම නේසෝ හමස්මින් නමේසෝ අත්තාපි සමනුපස්සති අනික් කොටක් තියෙනවා ඒක පදයයි ගන්න කාල වේලාව හැටියට වච්චගොත්තේලි තථාගතයන් වහන්සේ ඇස මගේ නොවේ කියලයි මම මගේ නොවේ කියලයි මගේ ආත්මේ නොවේ කියලයි ගන්නෙ ඒ නිසා උත්තර දෙන්න ඕනේ අර ප්‍රශ්න 10ට දැන් අපට බෞද්ධය වෙන්න නම් සැබෑ බෞද්ධය වෙන්න නම් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පදන බෞද්ධය බවට පත් වෙන්න නම් මේ ලෝකය මේ ආයතන හඳුනා ගන්න වෙනවා. ඒ ලෝකය හඳුනාගත්තාම තමයි ලෝකෝත්තර වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අඳුනාගත්තේ නැත්නම් ලෝක ලෞකික ලෝකයට අයත් වෙන්න වෙනවා. ඒ වචන දෙකක් මම කියලා ඉන්නම්. මේවා මට පැහැදිලි කරන්න ඕන නිසා තමයි මම මේ අර දෙබස් වශයෙන් තියෙන සේර කාරණා සාරාංශ කරලා අවශ්‍ය තැනට එන්නේ. බලන්න මේ සමාජයේ පද දෙකක් තියෙනවා. ලෞකික. කෙනෙක් එක ලෝකෙට අයිති කියලා හිතාවේ. ඒ ලෝකෙ කියලා කියන්නේ පෘථිවිය කියලා ගත්තොත් එහෙම අපිට මේ උත්තරයට හොයන්න යන්න බැරුව යනවා. එක කියන්නේ ප්‍රත්‍යක් පාලියෙන් අයත්. ලෝක කියන්නේ ලෝක. ලෝකයට අයත්. ලෝකයකට අයත් කියන එකේ තේරුම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයට එන දේවල් මගේ මම මගේ ආත්ම කොට ගන්නකොට ලෞකිකයි. ඔන්න ලෝකෙට අයත් වෙනවා කියන එකේ තේරුම. ඒ ලෝකෙට අයත් එකේදී තමයි අයත් වුණාම මගේ මම ආත්ම කරගත්තාම ස්කන්ධ පංචකය අවසන් වුණාට අල්ලගන්න එකට අදාළව ඉදිරි හේතුවක් ඉතුරු වෙමින් පවෙන් පරලෝ යාම හෝ පිනෙන් පරලෝ යාම හෝ ධානයෙන් පරලෝ යාම හෝ මේ මොහොතෙන් එහාට ජීවිතෙන් එහා පැත්තට පැවැත්මක් තිබෙන්නේ අර මගේ මම මගේ ආත්ම කියන එක තුළ. මෙන්න මේ මගේ මම මගේ ආත්මකට තිබෙන්නා වූ තුල තිබෙන්නා වූ සැපතට ලෞකික සැප කියනවා. ලෝකෙට අයත් සැප. ඒ ලෝකෙට අයත් සැප මොනවද? දානේ සීලේ භාවනා කියන මේ පුණ්‍යක්‍රියාවල. පංචපාපය දසකුසලයේ අනන්තරය අකුසල කර්මයක් කරොත් ලෝකෙට අයිති සැප නෙමෙයි තියෙන්නේ දුක. එතකොට ලෞකික දුකෙන් මව්පියන් ගුරුවරුන් පූජපක්ෂය තියාදෙන නිසා බොහෝ බෞද්ධයා ඉවත් වෙනවා. නමුත් උන්ට ලෞකික සැප සැපතක්. ඊට එහා ලෝකෝත්තර සැපතක් තියෙනවායි කියන එක පිළිබඳව අන්නේ තීර්ථකෙන්ට හෝ දහම් තේරුම් ගත්තේ නැති අයට තේරෙන්නේ නැහැ. ස්කන්ධ පංචකය නැමැති ලෝකයකට අයත් සුඛ ලෞකික සුඛවත් වේදිත සුඛයයි. ඒ ස්කන්ධ පංචයටමයි ලෝක කියන්නේ ආයෙත්. ඒක ලෝකයේ උත්තරීතර. අරක ලෝකය ලෝකයට අයත් මේ ලෝකයේ උත්තරීතර. බුදුහාමුදුර ලෝකෙට පහළ වෙලා ලෞකික දුක ඉගන්වනවාද ලෞකික සැප ඉගන්වනවාද ලෝකෝත්තර සුව ඉගන්වනවාද කියලා හොයලා බැලුවොත් එහෙම බුදුන් වහන්සේ මිනිස් සමාජයට ලෝකෝත්තර සුවේ හෙළිකර දීම සඳහා පහළ වුණ කෙනෙක්. ලෝකෝත්තර සුවේ 16න් 15 නම් ලෞකික සුවේ 16න් 1යි කියලා තමයි බුදුහාමුදුරන්ගේ තවත් සූත්‍රවල පවතින්නේ. අන පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් කෑම්බීම් ඇඳුම් පැළඳුම් නිවාස යාන වාහන විවාහ දරුවන් මේ සියල්ල උපයා සපයාගෙන සුරක්ෂිත කරගැනීම තුළින් හොයන්නේ සැපනම් ධර්මයේ තේරුම් ගැනීමෙන් තොරව මේ හොයන සැපත ලෞකික සැපත 16න් එකයි. මොනතරම් ජීවිත කාලෙම මහන්සි වුණත් උගතෙක් බුද්ධිමතෙක් එහෙම නැත්නම් කෝටිපතියෙක් වුණත් ඔහුට හම්බ වෙන්නේ අර ලෞකික සැපත විතරයි. ලෝකෝත්තර සැපත ලෞකික සැපත වගේ 15 ගුණයක් විශාලයි. හැබැයි ඒකට අර අන්‍ය තීර්ථකින්ගේ දර්ශනයෙන් සමීප වෙන්න බෑ. ඒතන් මම හේතුහමස්මින් ඒසෝ මේ අත්තා දර්ශනයෙන් සමීප වෙන්න බෑ. ඒකට තථාගතවරුන්ගේ දර්ශනය ආපහු පෙන්වනවා මේකේ ඒකට අපි අවතීර්ණය වෙන්න වෙනවා. මේ ධර්ම දේශනාව ගැඹුරු බව මම දන්නවා. නමුත් අපට ලැබෙන ඕනෑම මාත්‍රකාවක් අපි මාත්‍රකාවට සාධාරණ ඉටු කරන්න තරම් හැකියාවක් අපට තියෙනවා කියන අපි දන්නවා. ඒ නිසාම තමයි මේ මාත්‍රකාව අපට ලැබෙනවා ඇත්තේ. ඉතින් එහෙමනම් අපි තේරුම් ගන්න වෙනවා මේ ලෝකය හඳුනා ගැනීමේදී අපට ලෞකික කියන සීමාවට හිර වෙලා ඉන්නවද? ඒ ලෞකික කියන සීමාව තුළ සැප තිබුණට ජාති ජරා ව්‍යාධි ශෝක මරණ වලින් නිදහස් වීමක් නැහැ. අර සැපතක් තියෙනවා. සාමාන්‍යයෙන් මිනිසුන් අතර සැපතක් නැද්ද? දෙවියන් අතර සැපතක් නැද්ද? තිබෙනවා. තිරිසන්ගත සතුන් ගැන නම් කතා කරන්න ඕනේ නැහැ නේ. ඒගොල්ලෝ පවෙන් පරලෝකයයිනේ. නමුත් මිනිසුන් මේ සැප අතර මියාන්නේ නැද්ද? දෙවියන්නේ සැප අතහැර චුත වෙන්නේ නැද්ද? බ්‍රහ්මයන් ඒ ධාන සැපයක් අරන් ඉන්නවා ඒකෙන් චුත වෙන්නේ නැද්ද? ඒ නිසා මේ ලෞකික සැප ජාති ජරා මරණ වලින් නිදහස් නෑ. සැපයක් තිබෙනවා නමුත් ජාති ජරා මරණයේදී සියල්ල අහිමි වෙනවා. එහෙනම් ඒ ජාති ජරා මරණ තුල තිබෙනා වූ සැපතක් තමයි ලෞකික කියලා කියන්නේ. ලෝක. ඒක ලුජ්ජති පලුජ්ජති. ගොතරම් අපි ඒක නවත්ත ගන්න හැදුවත් සිතේ මේක සිතේ හට ගන්න දෙයක්. සිතේ හට ගන්න කිසිවක් අපිට තියා ගන්න බෑ. ඔබටම තේරුම් ගන්න ලේසියි මේක. අවමගුලක් උණයි කියන්නේ බරපතල ශෝකයක් තියෙනවා. මංගලයක් මංගල්‍යයක් උණයි කියන්නේ හරි සතුටක් තියෙනවා. ජයග්‍රහණයක් ලැබුවයි කියන්නේ අපිට සතියක් විතර තලමරන්න පුළුවන් මේක. නමුත් හැමදාම තියන්න පුළුවන්. ටිකින් ටික ටිකින් ටික මේ සිතින් මේක අයින් වෙලා යනවා. එලා සිතවිල්ල තුල හදාගන්නා වූ ලෝකය තියාගන්න බෑ. අන්න ලෝකය. බාහිර දේවල් වල උදව්වෙන් අපි සිතවිල්ලක හදාගන්න ලෝකයක තමයි මේ ඉන්නේ. මේක තමයි බුදුදහමේ ලෝක විග්‍රහය. දැන් මේ ලෝකට අයත් වෙලා ලෞකික වෙලා පු탁ජන පුද්ගලයෙක් වෙනවද? ඒ ලෝකයේ උත්තරීතර තැනට මාරු වෙන්න අවශ්‍ය දර්ශනය වෙනස් කර ගන්නවාද කියන එක තමයි මේ ඕනෑම සූත්‍රයක තිබෙන්නේ. එහෙනම් සාමාන්‍ය පුද්ගලයාගේ චින්තනය මොකක්ද? අර වදාරණ පරිදි. ඇසට, කනට, නාසයට, දිවට, කයට, සිතට එන ඕනෑම අරමුණකදී ඒ අරමුණ සමග අපි ඇලීමක්, ගැටීමක්, මුලාවක්. ඇලීම මුලාව, ගැටීම මුලාව. කියන මේ එකක් හටගත්ත ඇති කරගත්තොත් එහෙම අපි මේ අරමුණට ඇලීමට ලෝභ කියනවා මුලාවට මම කියනවා ගැටීමට දෝෂ කියනවා මුලාවට මම කියනවා එතකොට අර ලෞකික මට්ටමේ සැප ලබන්නා සැප හොයන්න යන්නේ ලෝභ මොහ හෝ ද්වේෂ මොහ සහිතව. ඇලීම මුලාව ලෝභ මොහ, ගැටීම මුලාව ද්වේෂ මොහ. ලෝභ දේශ මොහ යන කුසල් දක්ෂද්ද කියලා හොයලා බැලුවොත් එහෙම කාලාම සූත්‍රයේ සඳහන් කරනු ලබනවා යමක් ලෝභ දේශ මොහ නම් ඒවා කුසල්. ලෝභ දේශ මොහයන්ගෙන් වෙන්වීම කුසල්. මේ කුසල කුසල් පද නිරුක්තිය නැත්තම් මේ අර්ථ විග්‍රහය අපි සමාජයේ පාවිච්චි කරන පිනපව දෙකට වඩා ගැඹුරු එකක්. දැන් ඔබට මේ වචනේ අහන්න පුළුවන් වෙනවා නම් සාමාන්‍යයෙන් අහලා තියෙනවා නම් මතක් කරගන්න ලේසියි. පටිච්චසම්පාද න්‍යාය තියෙනවා අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා එකක්. පත්‍ය වීමෙන් සංඛාරසයස්සේ. අවිද්‍යාව තුල මිනිසා කුසල කුසල කර්මයන් රැස් කරයි කියලා තමයි සිංහලට පරිවර්තනය කරන්නේ. එතකොට කර්ම රැස් කිරීම තුළ කිසියම් අවිද්‍යාවක් තියෙන බව පෙන්වනවානේ. ඒ අවිද්‍යාව ලෝභ මොහ දේශ මොහ විය නොහැකිද? ඒ අවිද්‍යාව අකුසලිය විය නොහැකිද? බුදුහාමුදුරුවෝ ලෝකෙට පහසුලා දේශනා කළේ අවිද්‍යාපත්‍ය සංඛාරාද්ද අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධයද දේශනා කරේ අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය. ඒ තමයි අර උන්වහන්සේලා දාලා නේතන් මම නේතමස් වින් නෙමේසෝ අත්තා දර්ශනය තුල ලබන්න පුළුවන් ප්‍රතිඵලය. අපිට තියෙනවා මෙතන මාරු වෙන්න. මේ මාරු වීම සම්බන්ධයෙන් තිබෙන්නේ සුදු ඇඳුමෙන් මේ ඇඳුමට මාරු වීම නෙමෙයි ඔය පෙන්වන්නේ. මතක තබා ගන්න. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය මගේ මම මගේ ආත්ම කොට ගැනීමේ මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ අනුපගම්ම දසනේන සම්පන්නෝ දැක්මෙන් යුක්ත වෙන්න පුළුවන්. දසනේන සම්පන්තෝ රූප දනා සංඥා සංකාර පහ මගේ මම මගේ ආත්මකට නොගන්න එක දසනය. අන්න බුදුහාමුදුරුවෝ ගන්නලා තියෙන එක. මේ දෙක මේ එකකින් අනිකට මාරු වෙන එක තමයි මේ බුදුදහමේ විප්ලවය. පරිවර්තනය. බුදුදහමේ සඳහන් මිනිසෙක් සඳහා ලබන්න පුළුවන් උපාසක උපාසිකාව භික්ෂු භික්ෂුණී භාවයේ ඇත්ත සිද්ධිය මේකයි. පළමුව සියලු දෙනා මිනිසුන් මේ උපාසක උපාසිකා භාවය හෝ භික්ෂු භික්ෂුණී භාවයේ වර්තමානයේ ඇඳුමෙන් වෙනස් කළාට ඇඳුමෙන් නෙමෙයි මේක අධ්‍යාත්මිකින් මේ පෙන්වන්නේ. දැක්මෙන් යුක්ත වෙන්න වෙනවා. එතකොට මේක තවත් වචනකින් අපිට ගන්න පුළුවන්. ලෝක නැත්තම් ලෞකික විග්‍රහය ආත්ම දෘෂ්ටිය තුල. අන්න අන්‍යතේ තුලක වෙන්නේ ආත්ම දෘෂ්ටිය තුල. සෙසු ආගම් බුදු සමය සමගගත් කල වෙනස් වෙන්නේ මේ ආත්ම දෘෂ්ටි සාසහිත ආගමකින් බුදුහාමුදුරුවෝ අනාත්ම දර්ශනයක් දේශනා කරනවා. අන්න පංචස්කන්ධයේ ආත්මය කොටගත් අනිතීර්ථකින්ට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කාලයක් තියෙනවා. ඔවුන්ගේ දුකින් අත මිදීම සිදු වෙන්නේ නැහැ. පංචස්කන්ධයේ අනාත්ම ධර්මයේ දේශනා කරන බුදුන් වහන්සේට අර ප්‍රශ්න වලට උත්තර මේකේ හම්බ වෙනවා. ඒ නිසා ඒක කරගන්න හැටි පිළිබඳව සමාජයට කරුණු පැහැදිලි කරනවා. එතකොට මුගලන් මහරහතන් වහන්සේත් වදාළේ ඇස මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන වශයෙන් තමයි උන්වහන්සේ විස්තර කරේ. බුදුහාමුදුරුවෝ එහෙමයි කියන්නේ කියලා. කන මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන වශයෙන් විස්තර කරන්නේ. දැන් බලන්න මම හඳුනා ගන්න. මම අකුරු දෙකක්. සාමාන්‍ය සමාජයේ මම කයට නමක්. නමුත් මේ මම මොකද්ද? ඇසට හම් වෙන රූප ආරම්මණය අල්ලගත්තාම හැදෙන එකක් මම. කනට හම් වෙන ශබ්ද ආරම්මණය අල්ලගත්තාම හැදෙන දෙයක් මම. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. ඇසතහම් වෙන රූපය වේදනාවෙන් විඳ සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැඳී විඥාණයෙන් දැනගන්නවා විශේෂයෙන්. මේකට කියනවා රූප වේදනා සංඥා සංකාර හේවත් සක්කාය. එතකොට දොරවල් හයෙන් සක්කාය හයක් පහළ වෙන්න ඕන අපිට ලෝක ජීවත් වෙන්න. තව මම මේක වචනයක් පිටින් තිබ්බා. ඔබට තව කිව්වේ නෑ. සක්කායට මුලින් අගින් තියෙනවනේ තව වචනයක් දිට්ටි කියලා. සක්කාය දිට්ටි වෙන්නේ කොහොමද? අන්නේ ඇසට එන අරමුණට එන දේ මම කොට ගැනීම කියනවා සක්කාය දිට්ඨියයි. කනට වෙන අරමුණ මම කොට ගත්තාම සක්කාය දිට්ඨිය. ඒ රූප වේදනා සංඥා සංකාර පහක් ඇස කන නාසය දිව කය මුල් කරගෙන අපිට ජීවත් වෙන්න හට ගන්න ඕන. ඒකේ දුකක් නැහැ, ඒක වරදක් නැහැ. ඒකට එන දේ අල්ලා ගැනීම පුතග්ජන භාවයයි. ඒකට කියනවා දිට්ඨිය. එතකොට පංචස්කන්ධය ආත්ම කොට ගැනීම. එහෙම නැත්නම් අරමුණෙහි බැඳීම. අන්න අරමුණෙහි බැඳීම තුළ දේශනා කළ ධර්මයන් තමා බුදුහාඳුරෝ පහළ වෙනකොට සියල්ල තිබුණේ. සක්කාය කඩාගත්ත කෙනෙක් නෑ. සක්කාය දිට්ඨිය බැඳෙන්න තමයි හිටියේ. ඇයි සක්කාය දිට්ඨි සංයෝජනයක් කියලා කියන්නේ? අන්න එතන හොයාගන්න පුළුවන් වචනේ හම්බ වෙනවා. සංයෝජනය කියන්නේ මම කොට ගැනීමෙන් බැඳෙන. ස්කන්ධ පහ හටගෙන නැති වුණාට ඉදිරි හේතුවක් තියෙනවා ආපහු පැවැත්ම සඳහා හේතු හට ගන්නට. මම සාමාන්‍යයෙන් උදාහරණයකට කියනවා මෙහෙම කිකිලිය මිය ගියාට බිත්තරයක් තිබුණොත් බිත්තරින් පැටියෙක් හට ගන්නවා. ගොයන්ගස මිය ගියාට ගොයන්ගස පැහැී තිබුණා නම් බීජ වලින් ආපහු ඊළඟ પરම්පරාවක් හට ගන්නවා. මෙන්න මේ සංයෝජනය තුල තමයි ඊළඟ පරපුරක් හටගන්න හේවත් ඔබේ පැවැත්ම තියෙන්නේ ඉස්සරහට. එහෙනම් සක්කාය දිට්ඨි සංයෝජනය සත්‍ය අසසරේ ඇවිද්දවනවා. බුදුහාමුදුරුවෝ සක්කාය දිට්ඨියට බැඳෙන්න බණ කියන්නේ නෑ සක්කාය දිට්ඨියෙන් මිදෙන්න බණ කියනවා. බැඳෙන්නේ ඒතන් මම යතෝහමස්මින් ඒසෝමේ ආත්තා කියන මුලාව තුල. එතකොට අපට හොඳට තේරුම් ගන්න පුළුවන් තැනක් තියෙනවා මේ සමාජයේ මම හඳුනාගෙන නැහැ හරියට. සාමාන්‍යයෙන් ඔබට ඔබේ ආමගුල් උත්සවයකදී අනුශාසනා කරන ගිහි මහත්මයෙකුට සවන් දෙන්න. නැත්නම් මිට ගැඹුරු අවබෝධයක් නැති පූජ්‍ය පක්ෂයේ කෙනෙකුට සවන් දෙන්න. මේක මම කියලා කෙනෙක් නැහැ කියලා නිකම්ම කියනවනේ. ඒ මේක කියන්නේ කයේ. ඔවුන් ඉලඹෙන්නේ නිගමනයේට කය කොටස් 32කට බෙදලා කොටස් 32කේ වෙන් වශයෙන් හිතින් මනෝ මානව මූලිකව හිතලා එහි මම කියලා කෙනෙක් නැති වෙයින් 32කේදීත් මම කියලා කෙනෙක් නැහැ කියලා. ඒක ශාස්ත්‍රීය නිගමනයක් නෙවෙයි. ඒක වැරදි අර්ථයක්. බුදුහාමුදුරුවෝ අදාළන්නේ කොහොමද? මහණෙනි මේ රූප වේදනා සංඥා සංකාර පහට සත්‍යයයි කියනු ලැබේ. ඒක සත්‍යයි කියන්නේ මේ කය නෙවෙයි එතකොට. දැන් අපේ pāli ත්‍රිපිටකයේ pāli අකාරාදියේ පවා සක්කාය කියන්නේ මේකයි කියලා උගන්වලා තියෙනවා. නැත්නම් අර්ථ විග්‍රහ කරලා තියෙනවා. නමුත් ත්‍රිපිටකයට ඒක ගැලපෙන්නේ නැහැ. ඕනෑම පුද්ගලයෙකුට අසකනාසය දිවකය මුල් කොටගත් ආ වූ අරමුණ මුල් කොටගෙන පහළ වෙන ඒකකයයි සක්කායයි. ඒකට එන දේ කැමැති අකමැති ප්‍රිය අප්‍රිය ලෝභ මොහ වශයෙන් එක එක පුද්ගලයා විවිධත්වයෙන් ගන්නවා අනනානත්ත කයනානත් සංඥා කියන එක. එතකොට ගත්තාම බැඳෙනවා සක්කාය දිට්ඨි. එතකොට අපිට මම වෙලා තියෙන්නේ ශරීරය නෙමෙයි රූපය මම කොට ගැනීම. ඒතන් මම රූපාරම්මණය. ශබ්දේදී ශබ්දාරම්මණය ඒතන් මම. අර රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශය ආදී එන දේවල් තමයි මගේ, මම මගේ, මගේ ආත්ම කොට ගන්න. එහෙනම් මගේ මම මගේ ආත්ම කොට ගත්ත කී සීයක් කී දහහක් තියනවද අපේ අද මේක තේරෙනකොට? ඒ හැම එකක්ම සංයෝජනයක්. ඒ හැම එකක්ම භවගාමී හේතුවක්. ඒ හැම එකකින්ම එකකින් ප්‍රතිසන්දි ලබන්න පුළුවන්. පවෙන් නම් ප්‍රතිසන්දිය අපායටයයි. පිනෙන් නම් ප්‍රතිසන්දිය දෙවියන් අතර හෝ මිනිසුන් අතර උපදී. ධානයෙන් නම් ප්‍රතිසන්දිය රූපී අරූපී බඹතල වලට යයි. මේ සක්කාය දිට්ඨි නැමැති සංයෝජනය මුල් පහට සක්කාය කියනවා. කෝරම් භාගයේ සංයෝජන කියලා කතා කරන පහේ සක්කාය කියනවා. ඉතුරු එකේ මේකට රූප රාග, අරූප රාග කියනවා. ඒකත් සක්කායම තමයි. රූපී ධානය මම කොට ගත්තාම රූප රාග, අරූප ධානය මම කොට ගත්තාම අරූප රාග. ඒ වචන දෙක පාවිච්චි කරන්න. එතකොට එහෙනම් මේ මම කොට ගැනීම කියන එක තියෙන දෙයක් නෙවෙයි. වරදක්. අල්ලා ගන්නවා කියන එක වරදක්. ඒකයි සංයෝජනය කියලා කියන්නේ. ඒකයි ඒකට මුලාව කියලා කියන්නේ. සිංහල භාෂාවේ පද වචනයක් පාවිච්චි කරනවා ගම්බද විහාරය සහ නගරික නාගරික විහාරයේ ඒක සිංහල වචනයක් අහංකාරය. නමුත් මේක සම්පූර්ණයෙන්ම පාලිය තියෙන එකක් තමයි මේ සිංහලට හරවන තියෙන්නේ. අපි ඒක ආඩම්බර කියන අර්ථයෙන් පාවිච්චි කරනවා ඇති. නමුත් ඔක දෙකට කරලා බලන්න. අහං මම කාර්යය කර ගැනීම. මොනවද කෙනෙකුට මම කරගන්න බැරි? රූපේ, ශබ්දේ, ගන්ධේ, රසයේ, ධනයේ, කුලයේ, නිලයේ, බලයේ, රැකියාව, අධ්‍යාපනයේ, නිවාස, යාන වාහන, දුදරු සම්පත්, අංග විකල බව, මන්දබුද්ධිකකම මොනවා හරි දෙයක් අල්ලාගත්තාම අහංකාරය. මේ අහංකාරයට පහර ගහණ්ඩයි බුදුහාමුදුරෝ දේශනා කළේ ධර්ම අහංකාරයෙන් තමයි සත්‍ය සසර ඇවිදින්නේ. අහංකාරය පාලියෙන් මම කොට ගැනීම. එතකොට මම යන මම කියන අකුරු දෙකක් නෙමෙයි ඔබ කියන ශරීරයක් නෙමෙයි ඒ මොහොතට පංචස්කන්ධෙට එනදී අල්ලාගත්තාමයි මම හැදෙන්නේ. අන්න අව්‍යාකෘත ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැත්නම් හදාගන්න එක වැරද්දක් ඒවට උත්තර දුන්නට ඉන් එහාට අවිද්‍යාව තුළ. ඒ හදාගන්න එකේ වැරද්ද අයින් කරගන්න බුදුහාමුදුරුවෝයි ආර්ය ශාවකයෝයි පටිසෝතගාමි ප්‍රතිපදාවක් දේශනා කරනවා. අර අල්ලා ගැනීම තුළ තිබෙන්නේ අනුසෝතගාමි. අනුසෝතගාමිත්වය තුළ තමයි සත්වයා බුදුහාමුදුරුවෝ හම්බ නොවුනහම පවපින ධානය ඔස්සේ සසර ඇවිදින්නේ. මේ සසර ඇවිදීම ඒතන් මම ඊතහමස්මින් ඒසෝ මේ අත්තානං වූවර අන්‍ය තීර්ථක වැරදි මත තුල සිදු වෙන දෙයක්. එහෙනම් සසර ඇවිදීමෙන් මිදෙන්නට මේ දස්සනේන සම්පන්නව නැත්නම් චින්තනය වෙනස් කරන්න වෙනවා. එතකොට ලෝක ලෞකික කියන එකේ තිබෙනා වූ తాවකාලික සුඛ වෙනුවට ලෝකෝත්තර කියන එකේ පවතිනා වූ අර්ථ තිබෙනා වූ දුක් සියල්ල අතුරුදහන් වූ තවත් සුඛයක් හම්බ වෙනවා. අරක වේදිත සුඛය මේක අවේදිත සුඛය. වේදිත සුඛය කියලා කියන්නේ විඳින සුඛය, ආවේදිත සුඛය කියන්නේ නොවිඳින සුඛය කියලා පරිවර්තනය කරගන්න එපා. එහෙම තමයි වර්තමාන සමාජයේ පවතින්නේ. වේදිත සුඛය කියන්නේ විඳීම මම කොට ගැනීමෙන් ලබන සුඛය. විඳීම ඒතන් මම කොට ගත්තාම තමයි මමත් ඒ සුඛය වේදිත සුඛය. විඳීම මමත්ෙන් ගන්න නැතුවම තියෙන සුඛය වේදිත සුඛය. නැතු මරණයෙන් එහා පැත්තට තියෙන සුඛයක් හරි විඳීමක් නැති සුඛ හරි කියන්න එපා. මේ මම කොට ගැනීම අතිරේක වැඩක්. ඇසට රූපය, කනට ශබ්දේ, නාසයට ගන්ධය හමු වුනහම හමු වෙලා කාර්යයක් කරලා යන එක ස්වාභාවික සංසිද්ධියක්. ඒක තමන්ට කැමති අකමැති පරිදි, ruci අරුචි පරිදි, ගැටෙන ඇලෙන පරිදි, නැත්නම් ලාභ ආලාභ, සැප දුක් නිന്ദාප සංසයසයස කියන මේ හතර කාරණේ කැමති හතරකට සහ අකමැති හතරකට බෙදා ගැනීමෙන් තමයි මම හදාගන්නේ. ඒ මම වූ විට මගේ වෙනවා, මගේ උට මගේ ආත්ම වෙනවා. දැන් මේක මිත්‍යා දෘෂ්ටියක්. මේ මිත්‍යා දෘෂ්ටිය තුල ප්‍රශ්න වලට උත්තර හෙව්වට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුන් වහන්සේලා ඒකට උත්තර දෙන්නේ නැහැ. උන්වහන්සේලා අර මිත්‍යා දෘෂ්ටිය හදාගන්න මගේ මම මගේ ආත්ම කොට ගැනීම වෙනුවට මේක දේශනා කරනවා. එතකොට මොකද්ද තථාගතතුළු පැහැදිලි කරනවා කියලා වදාරන්නේ චක්කුකෝ නේතං මම නේතෝ හමස්මින් නොමේසෝ වත්තා. ඇස මම නොවේ කියන්නේ මේ ඇස් ගුලිය නෙවෙයි එතකොට. ඇසට හම් වෙන රූපය වේදනා සංඥා සංකාර පහෙන් හඳුනාගත්තාම ඒකට එන දේ මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවසෙන් ගන්නෙ බුදුහාමුදුරුවෝ දකින්නේ. අනිත් අය ඒක මගේ මම මගේ ආත්ම වශයෙන් ගන්නවා. ඇසෙත් එහෙමයි කනෙත් එහෙමයි ඊට පස්සේ. සෝතංකෝ වච්ච ඊළඟට පැහැදිලි කරන්නේ. වච්ච සහන සම්බන්ධයෙන් ගත් කලත් තථාගතවරු නේතං මම නේතුහමස්මින් නමේ සෝවා. ආයෙත් මම කියනවා ඒ කන කියන්නේ මේක නෙමෙයි ශබ්දය. ශබ්දයට එන දේ හතුරා මිතුරා එහෙම නැත්නම් පරස වචනේ ආදී වශයෙන් අල්ලගත්තාම මම මගේ මම මගේ ආත්ම. මේ ශබ්දෙහි සුභ හෝ අසුභ මිතුරු හතුරු මොකක්වත් නැහැ. ඒක එතන ගැටුණාම එන්නව යම් ශබ්දයක්. ඒ ශබ්දය අපි හඳුනාගන්නේ පරිවර්තනය කරගන්නේ අපේ අභ්‍යන්තරයට අනුව අර මමත්වෙන් ගැනීමෙන්. ඒ මමත්වෙන් ගැනීම තුළ තමයි අපට දුක් ගෙනත් දෙන්නේ මේ ලෝකේ තියෙන අටලෝදාම නෙවෙයි අපට දුක් ගෙනත් දෙන්නේ අපි විසින් මේ හදාගන්නා කාරණාව. මේ කාරණේ ඔබට තේරුම් ගන්න පුළුවනි නම් ඔබට ආපහු යන්න හිතෙනවා. මේ ලෝක විග්‍රහයේ අනුසෝතගාමී ප්‍රතිපදාව තුළ දාසයෙන් එකක සැපතක් තිබුණට ජාති දරා ව්‍යාධි ශෝක මරණ ඔස්සේ කාම රූප අරුප භවත්‍රේ බුද්ධෝත්පාදේ අබුද්ධෝත්පාදේ සසර ඇවිදින්න තමයි සිද්ධ වෙන්නේ. මෙන්න මේ ලෝක විග්‍රහය තථාගතයන් වහන්සේගේ මහසකස්සම හිමියන්ගේ විග්‍රහය අපට ගන්ධ වෙනවා. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් ගන්න අරමුණේදී ඇලීම ගැටීම මුලාව වෙනුවට ඇසෙන් කනින් නාසයෙන් ගන්න අරමුණේදී ඇලීම ගැටීම මුලාව වෙනුවට නොඇලීම නොගැටීම නොමුලාව කියන කාරණය තමයි බුදුන් වහන්සේගේ ප්‍රතිපදාව. ඒකට අල්ලා නොගැනීම කියලා කියනවා. අර පෙර කරපු පුරුද්දට කියනවා නිත්‍ය සුඛාත්ම කොට ගැනීම කියලා. ඒක නොගැනීමට කියනවා නිදුක්ඛානාත්ම කියලා. අන්න ලෝක විග්‍රහයේදී ලෝක උත්තර වෙන්නට නම් මේ අනිදුක්ඛානාත්මය පිළිගන්න වෙනවා. පිළි අරගෙන අනුගමනය කරන්න වෙනවා. පුද්ගලයා සෝවාන් වීම කියන්නේ මේ දර්ශනය පිළිගැනීම සකෘදාගාමි අනාගාමි අරිහත් වීම කියන්නේ දර්ශනය සම්පූර්ණ කර ගැනීම මේ තමයි තථාගතරුන්ගේ ලෝක විග්‍රහය එබැවින් ඔබ තථාගතරුන්ගේ ධර්මය බාහිරින් ස්පර්ශ කරලා ලෞකිකයේ තුල ඉන්නවාද ඒ ධර්මයේ උදව්වෙන් ලෝකෝත්තර බවට පත් වෙන්න අවශ්‍ය අවබෝධය ලබා ගන්නවාද කියන මේ වගකීම ඔබ සතුයි එසේ කරගැනීමට අවශ්‍ය කරන්නා වූ ප්‍රඥාස පහල කරගන්නට මෙම ධර්මානුශාසනාව උපයෝගී වා හේතු ආසනාව වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් අප ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරන ලබයි. ආකාශත්තා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු. Thank you. ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ කේගල්ල පුස්සල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජ්‍යපාද බිලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය, ධෛර්යය, නිරුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි